භාවනා වැඩමුළුවේ අවසාන දවසත් අද සටහන් වෙනවා. අවසාන දවසේ අවසාන අංකයේ වශයෙන් අපිට ඉදිරිපත් වෙලා තියෙන මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නැත්නම් ධර්ම සාකච්ඡාවක්. ඒ නිසා ඒකට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි වැඩපිළිවෙළ ආරම්භ කරනවා. ඊට පස්සේ වැඩමුළුවේ නිමාව සටහන් කිරීම අපි ඊගාවට ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ මෙම භාවනා වැඩසටහන ඉතාමත් හොඳින් සාර්ථකව නිම වුණු බව පළමුව කිය යුතු විශේෂයෙන් උපාසකේ ධර්මදේශනා මාලා අපගේ භාවනා සමග ඉතා හොඳින් සැසඳීම ගැන අපි ඉතාත්ම සතුටුපත් වෙනවා. තව තවත් භාවනා වැඩසටහන් වලට අනාගතයේදී සහභාගී වුණට අවස්ථාවක් ලැබේවා. උපාංශද මේ සීල කුසල් බලේ නිරෝගී භාවයත් ප්‍රාර්ථනීය බෝධිකින් නංගලු විමසිදීව වහන්සේට දීර්ඝ කාලයක් ශාසනික සේවාව කිරීමට හැකි වේවා. ඔක්කොම සාදු කියන එකයි. ඒක ඉවරයි. ඒ ප්‍රශ්නේ ඉවරයි. දෙවෙනි එක ගරු ස්වාමීන් වහන්සේ අපි හෙට සිට ගිහි ගෙට යා යුතුයි. මෙම වටිනා පුහුණුව දිගටම පවත්වාගෙන යාමට අප කළ යුතු දෑ පහදා දෙන්න. මා නිවසේදී මෙතෙක් කල අවදි වූයේ පෙරවරු 6ටයි. 4ට නැගිට සක්මන් භාවනාව සහ පර්යංක භාවනාවට එීම පැය දෙකක් යෙදීම අදහස් කර ඇත. මේ සෑයේද තව කළ යුතු දෑ ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ පැය දෙක වෙනුවට පැය 24ම දාන්න. එතකොට ඉවරයි. මේ නැතුව තිබුණේක පැය දෙකකට බස්සගත්තා. අනේ මට මේ පැය දෙක හතරක් කරන්න ලැබෙවා. මොකද ඊටු පැය 22ම පිස්සු කෙලින එකනේ කරන්නේ. ඒ පැය දෙකක් අවශ්‍යගෙන පැය දෙකකින් හොදන්න බෑ. ඒ නිසා බලාපොරොත්තු වෙන්න ඕනේ දෙකකින්, හතරකින්, හයකින්, අටකින් මුළු දවස පුරාම පුළුවන් තරම් එලඹ සිටි සිහියෙන් ගතකරනද එහෙම නැතුව කරන හැම වෙලාවකම අපි කරන්නේ ඒ අර මේ පිරිසුදු කරගත්ත, නිර්වෘල් කරගත්ත මනසට අනවශ්‍ය ප්‍රශ්න දාන එක. ඉතින් මේ ප්‍රශ්න වැටෙන්නේ නැතුව කරන්න බෑ මොකද අපි ගත කරන ජීවිතය හැටියට යම් ප්‍රමාණයක් එනවා. නමුත් ඒව එකක්වත් සැලසුම් කරන්න එපා. ඒවා එන්න තියෙනවා එයි. සැලසුම් කළා කරන්න තියෙන හැකි තාක් දුරට පරියන්ක සක්මන් වශයෙන් හෝ එදිනදා වැඩ කරනකොට සතියෙන් ඉන්න. එහෙම නැත්නම් සතියෙන් ඉන්න පිරිසක් හම්බ වෙන්න. එහෙම නැත්නම් එහෙම පිරිසක් එකතු වෙලා නිතිපතා ඒව කරන්ඩ සැලසුම් කරන්න ඕනේ. ඒ විදිහට මේ ප්‍රයෝගශීලී වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ යොන්සුමංස කාර්ය වැඩි වෙන ක්‍රමයක් හදන්න ඕනේ මම හිතන්නේ මම අන්තිම දවස් දෙකේම හොඳටම වෙලා ගත්තේ අන්නේ විදිහට මේ කාරණා දැනගත්ත කෙනෙක් තමන්ගේ චර්යාව විශේෂයෙන්ම කියන්නේ ආජීවය සකස් කරගත යුතු කොහොමද කියලා ඒක එක සැරේ කරන්න බෑ ටික ටික ඔය යෝජනා කරලා තියෙන එක වඩා හොඳයි. ඒ විදිහට ඒක දියුණු වැඩි දියුණු කරගන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේ භාවනාදී යෝගාවචරය ආපෝ ධාතුව දැනගන්න ආකාරයේ පාදා දෙනමින් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට තුන්වන් සරණයි. ආපෝ ධාතුව පොතේ විස්තර කරන්නේ ආබන්ධන සහ පග්ඝරණ ලක්ෂණ දෙක වශයෙන්. ආබන්ධන කියලා කියන්නේ බැඳිලා අලුව පිටි අග්ගලා පිටි ටිකක් පැණි දාලා පිටු කරපුවාම ඒ අලුව පොඩි අග්ගලා පොඩි ටික විසිර යහනොදී ඒකට බැඳ තබා ගැනීම එකwidetilde කියන ආබන්ධන ලක්ෂණය කියලා. අපි හිතමු යම් කිසි විදිහකින් පැණි වැඩි වුණොත් ඒ අග්ගලා ගෙඩිය හැඩේ වෙනස් වෙලා වැක්කරෙන්න ගන්න. ඒකට කියනවා පග්ඝරණ ලක්ෂණය කියලා. ඉතින් ආපෝ ධාතුව අඩු වුණොත් බැඳෙන ගතියත් වැඩි වුණොත් වැగిරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක සමහර ලාවට මේ භාවනා කර කර යනකොට ඒ නාසිකාග්‍රේ එක ප්‍රදේශයක් විතරක් බරට මේ මේ පොදියක් බැඳා වගේ හිට වැටුණා වගේ දැනෙනවා. ඉතින් ඒ දැනෙන පදාසය ඒ දැනෙන කොටස විසිරෙන්න දෙන්නේ නැතු ඒ ඒ පදාසය ඇතුළේ විතරක් කරකෙන්නේ ඒ බැඳීම ඇති වෙන්නේ ආපෝ ධාතු නිසා තමයි. සමහරවිට මේ බැඳිච්ච කොටස විසිරලා කය පුරාම යනවා. ලෝකේ පුරාමත් විසිරෙනවා වගේ දැනෙනවා. එතකොට ඒක වැగిරෙන ගතියට යනවා. එතකොට මේ සීමාවක් දක්ව ගන්න බෑ යනවා. අන්නේ විදිහට මේ බන්ධන ගතිය ඒකට බැඳෙන ගතිය සහ වැగిරෙන ගතිය කියලා අපි සිංහලට කියනවා ආබන්ධන ලක්ෂණ, පග්ඝරණ ලක්ෂණ කියලා තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් අර අනිකුත් ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු විශ්ත්‍ය අනුදී එකම සීමාවක් ඇතුලේ ක්‍රියාකාරකම් පැවැත්වීම තමයි ආපෝ ධාතුවෙන් කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ මට භාවනා කරමිට මගේම හිත මට කිව්වා රූපයක් තියෙනවා නමුත් අනිත්‍යයි වේදනාවක් තියෙනවා නමුත් අනිත්‍යයි සංඥාවක් යනු හඳුනා ගැනීමයි එයයි අනිත්‍යයි සංස්කාරය යනු කර්ම රැස් වීමයි ඒ නැති වෙනවා විඥානය යනු නැවත උප්පත්තියකට ඇති වෙන ශක්තියයි එයත් නැති වෙනවා කියලා දැන් උඹ රහත් කියලා කිව්වා මේක සිදු වුණේ ගැඹුරු සමාධියකයි කියලා මට මතකයි නමුත් මේ සිතිවිල්ල ඉවරයක් නැති නිසා මට මම ඇහැරලා බැලුවා මේ බොරුවක් බව දැත්ත නමුත් මේ ලැබුණු පණිවිඩය ඇත්තක්ද? ඉතින් බොරුවක් නම් බොරුවක් තමයි ආය ලැබුණු පණිවිඩය ඇත්තක් වෙන විදියක් නැහැ. හිතක මොනවා හරි සැලසුම් කර කර මාර්ගෙන් උල්පන්දම් දෙනවා, ගොඩ පෙරක දෝරුකම් දෙනවා. මිත්‍ර ස්වරූපයක් පෙන්නෙමි කොහොම හරි වර්තමානයේ හිත පවත්වන්න දෙන්නේ නැතුව ගැඹුරු ධර්ම පෙන්නලා හරි, බුද්ධ රූප වෙන්නලා හරි, ජේතවනාරාම පෙන්නලා හරි කඩන එක තමයි කරන්නේ. ඒක නිසා දැනගන්න ඕනේ මේ අපි රූප ධර්මයක් කරක භාවනා කරන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ඒක ඕනේ වෙලාවක ප්‍රත්‍යක්ෂ කළ කලන්න බලන්න බලන්න මම ආනාපානෙද නැද්ද ඉන්නේ කියලා. අනිකුත් වෙන ඔක්කොම පොදු වෙනන් නෙවෙයි සාමාන්‍ය වශයෙන් නාම ධර්ම ඒව මනෝ විකාර. ඒ මනෝ විකාරය හැම වෙලාවෙම වර්තමානයේ හිත තියාන දෙන්නේ නැතුව කඩන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ. හොඳ දේවල් වගේ තමයි පේන්නේ. නමුත් කරන්නේ මොකද්ද? මම දැන් මෙතන කියනට සරල භාවය, ඍජු භාවය, අස්පනා පිට පේන ගතිය වෙනුවට මනෝ විකාර ඇති කරනවා. ඒ මනෝ විකාර බොහොම ලස්සනයි. බොහොම සිත් ගන්න අසුළුයි. නමුත් හීනයක්. නමුත් ඒක මායාවක්. ඒක නිසා භාවනා කරගෙන කරන යන කෙනා තමා විසින්ම දෙන ලනුව කාලා දැන් මේක කියලා තියෙන විදිහට රහත් උනායි කියලා කියනවා. ඒ වෙලාවේදී කවුරුවක්වත් නැහැ කියන්නේ. ඒ නිසා දැනගන්න ඕනේ මේ භාවනා කරන යනකොට නිතරම කායන පසනාව නැත්තම් භාවිත කය නැත්නම් මූල කර්මස්ථානේ අතහැරුණොත් එහෙනම් ඉතින් කොහේ හරි වල්මත්තලයි කියන. ඒක නිසා මේ වගේ දෙයක් වෙනකොට නැවත පරීක්ෂා කරන්න ඇස්සලා බලන වෙනුවට පුළුවන් තරම් බලන්න මේ වගේ හිතවිලි දිගේ යනකොට ආනාපානෙ ප්‍රකට වෙනවා. නැවතත් ආනාපානට දාන්න. ඉතින් ආනාපානට වැඩි මේක හරි විචිතුරුයි. මේක හරි සජීවී. මේක හරියට Tamange ආධ්‍යාත්මේ පුම්බල පෙන්නනවා. නමුත් බොරුව. ඉතින් ඒක කරන්න වෙන කෙනෙක් නෙවෙයි. අමංගේම අවිද්‍යාව මේකට මායාව කියලා කියනවා. ඒ මායාවල් නරක නැහැ. මායාව කෑවොත් රැවටුනොත් නරකයි. ඒ නිසා ඕන genuට ඕන දෙයක් යෝජනා කරන්න පුළුවන්. නමුත් Taman පරිස්සම් වෙලා කටයුතු කරන එක තමයි මේ යෝගාවචරයට බාහිරේ සරණක් නැහැ. ධම්මෝ විනානත්ති පිචාත් පිතාච මාතා කියලා ධර්මයේම සරණ ඇර ධර්මයේම අරසාව මිස හිත තමන්ට අරසා දෙන එකක් නෙවෙයි. හිත සංසාරයටම තමයි බන්ධනය කරන්නේ. ඒ නිසා මේ පිරිසේ ප්‍රසිද්ධ කරන්නේ කොහොඳයි. එතකොට කාට වුණත් මේ Taman මේ වාගෙම නැති වුණාට මේ වගේ විවිධ දේවල් ඇති කරන මේ වගේ තියෙන මේ පුස්කතිය, කෝම්බේ, හිස්කතිය, තුච්චගතිය, රිත්තගතිය, අනත්තගතිය තේරුම් ගන්නේ වරද්දලාමයි. එනිසා මේ වැරදිල්ල එච්චර නරක දෙයක් නෙවෙයි දන්නවනම් මේක වැරද්දක් මම මේ මම්ම ගොඩ ඉන්න ඕන කියලා දන්නවනම් ඒක හරි හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. කෞරණී ස්වාමීන් වහන්සේ භාවනා යෙදෙනට පෙර ඇති වූ චිත්ත පීඩාවක් විචින් විට සිතට පැමිණෙන පැමිණ භාවනාවට බාධාවක් කරන විට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්දයි කර්ණයෙන් පහදා දෙමින් ඉල්ලමි. ඉතින් වෙන ඇතිවෙච්ච චිත්ත පීඩාවක් අතීතෙ වෙච්ච එකක් පිළිබඳව කතා කරනකොට දැනගන්න ඕනේ හිත අතීතානුධාවනං චිත්තං විකෝපානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා සමත භාවනා කරන කෙනාට පරිපන්ත ධර්මයක් ඉදිරිපත් කරලා තිනවා අතීතයට ගියේ හිත අනිවාර්යම චිත්ත පීඩාවක් ඇති කරනවා සමාධියට විරුද්ධයි මේකට අනිත් පැත්ත තමයි අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ අනාගතයට ගියොත් හිත තිගැස්මක් වෙනවා කුතුහලයක් ඇවිස්සෙනවා ඒක සමාධිය කඩනවා. ඒ නිසා මෙතෙන්දී අතීතයට ගිය බවත් සතහන් චිත්ත පීඩාවක් බවත් සටහන් එතකොට මේක භාවනාවට සමාධියට බාධාවක් එතකොට අපිට කාරණා තුනකින් බුදුහාමුදුරුව ඇත්ත වෙනවා අතීතය ගැන හිතුවොත් චිත්ත පීඩාවක් එනවා කියන එක සත්‍යයක් ඒ චිත්ත පීඩාවක් ආවොත් භාවනා කැඩෙනවා කියන එක සත්‍යයක් ඒත් එක බලනකොට වර්තමානයේ හිත පවත්නවා කියන කොච්චර වටිනවද එක එක චිත්තක්ෂණයක හෝ වර්තමානයේ පවත්නවා කියලා කියන්නේ මගේ මකරයේගේ දත් අස්තර රිංගනවා වගේ වැඩක්. ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ හිත දුවන්නේම මේ ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. මෙච්චර ලස්සනට අපි පාර පෙන්ලා තියේදී පිළිපයිනවා. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියපේ වාක්‍යයත් එක්ක ගලගොන්න පේනවා මේක මට විතරක් වෙන දෙයක් නෙමෙයි මේක බුදුරජාණන් වහන්සේ දැකලා කියලා තියෙන හැබැයි වැරද්දක් නෙවෙයි. හරි දේ තමයි මේක පිටතට හිත ගියොත් අතීතයට හිත ගියොත් චිත්ත පීඩා වෙනවා. ඒක මගෙන් පරිබාහිර දෙයක් ඕන කෙනෙකුට එහෙමයි. සමාධිය කරනවා මම මේක දැන් දැනගත්තා කියලා ඒක දැන ගැනීමට අමුද්‍රව්‍යයක් කරගත්තොත් හොඳයි. එහෙම නැතු ඒක පිළිබඳ චිත්ත පීඩාවට යට වුණොත් ද්වේෂය හිත ඇවිල්ලා තවදුරටත් මේ කෙලෙස් ඇති වෙන්න ඉඩ තියෙනවා කර්ම ඇති වෙන්න ඉඩ තියෙන නිසා මේකෙන් ගන්න තියෙන ධර්ම කොටස ටික උකහාගෙන හැකි ප්‍රමාණය යාපු වෙලා යටහත් බොහෝමත්ම යදලා කියන්න ඕන විදිහට ගොඩාක් වටිනා වර්තමාන හිතපත්තනේ මූල කර්මත්තානේ හිතපත්තනේ කියන්නේ ඒක සඳහා කලීතු උපක්‍රම කරන්න ඇස්පල්ම නැති වුණොත් අනිවාර්යයෙන්ම හිත පිට පයින්නවා කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේ ලියලා තියෙන්නේ නමුත් ඒක හැකි සංඥාවෙන් පාවිච්චි කරන්න කියන එක තමයි දෙන්න තියෙන උපදේශය. කෞර්ණී ස්වාමීන් වහන්සේ මගේ බිම්බිම හැකිලිම සංසිඳී ඒ දේශ බලා සිටි විට නොයෙක් හිතවිලි ධාරාවක් ලෙස ඊතා ඈත අතීතයේ සිදු වූ සිද්ධීන් ගලා එනට පටන් ගත්තා. මේවා කාමයට අදාළ සිද්ධීන් සම්බන්ධවයි. දෙවන සැරේ ද්වේෂ සහගත නපුරු වැඩ බාධා නපුරු වැඩ කුඩා කලපටන් පාසලදී පටන් අද දක්වා ලස්සනට එකින් එක මගේ හිතට නැගුණා. මේවා මීට පෙර අමතක වූ නමුත් ඊටා මැනවින් මට පෙනුනි. දැන් ඒ පිම්බි මහැකිලිම සංසිඳුණු පසු මෙම ක්‍රියාවලිය සිදුවේ. මම මෙයට නොසැලී සිටිමි. මෙය නිවැරදි දැයි ඊටා පහසුවෙන් ඊටා නිමෙත් නැහැ පහදා දෙන්න මේ කරුණාවෙන් ඉල්ලමි. ඇත්තට මේ වගේ දේවල් පිටවීම මේ තුවාලයක් ඇතුළේ තියෙන සැරව පිට වෙන්න වගේ, පුරුව පිට වෙන්න වගේ කියනවා. මේක පිට වෙන්නේ නැතුව තියෙන තාක්කල් පැහැෙනවා. ඒ නිසා මේක දැක දැක දැක දැන ගෙවෙන්න අරින්න ඕනේ. හැබැයි රාගයක් එනවා කියලා සතුටු වෙන්න හෝ ද්වේෂයක් එනවා කියලා තරහ වෙන්නේ නැතුව මේ අපි සාමාන්‍යයෙන් ඔය සර්පෙක් කාපුවාම සිංහල වෙදකම හැටියට වනමුකේ ඇරලා තියෙනවා. තුවාලේ වහන්නේ වටේට දානවා පත්තුව. පත්තුවෙන් මිරිකනවා. මිරිකනකොට මිරිකනකොට අර වනමුකෙන් එළියට එනවා ඕජාව. ඒ ඕජාව එන්නේ එන්නේ එන්නේ ඒ ඕජාව කියන්නේ ශරීර තරප විෂනේ කියලා හෘද වස්තුර ගහන තියෙන ඉඩ අඩුයි. ඉතින් ඒකට ඒවා එළියට එනකොට ඒක අජූයි ගඳයි නිදා ගන්න නැහැ. මොකද කරන්නේ? එළියට එන තරමට හොඳයි. ඒ සාමාන්‍ය ඔය බටහිර මානසික විද්‍යාවේ හෝ අනිත් ඒවා ඉදිකරන ඔක වහලා ප්ලාස්ටරයක් ගහලා ලස්සනද තියෙනවා. එළියට එන්න දෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඇතුලේ පිළිකාවට හැරෙනවා. ඇතුලේ අර්බුදයකට හැරෙනවා. ඉතින් මේකට එළියට ගන්නවා කියන එක ලේසිත් නෑ. ඒකට හොඳ සීලක ඉඳලා හොඳ සද්ධාවක ඉඳලා මේ කෙලස් ටික එළියට ආවොත් තමයි මට කවදාද සෝචෙන් ඉඳා ගන්න පුළුවන් වෙන්නේ කියලා කෙලස් බව දැනගෙන ආඩම්බර වෙන්න දෙයක් නෑ. නිසින්ින්ද පිට වෙන්න දෙන්න ඕනේ. ආසාවක් තරහාවක් ඇති නොවි. යම් වෙලාවකට කරන්න බෑ ඒක. එතකොට වහලා දාලා නිකන් ඉන්නවා. ධෛර්යය ආපු වෙලාවක කියනවා මට දැන් හයිය තියෙනවා. මේ වෙච්ච දේවල් ඔක්කොම මේ පිට වෙන්න අනිකල කැතැසිස් කියලා කියන්නේ විරේචනය කියලා සිංහලෙන් කියන්නේ බොක්කට ගිය වැරදි දෙයක් තිබුණොත් අපි විරේක කරලා පිටින් අරින්න ඕනේ. ලයි විරේක කරලා වමනෙන් අරිනවා. බඩ විරේක කරලා යටින් අරිනවා. මේ දෙකම සුද්ධ කරන්න ඕනේ මේ රසායනික බේතක් දෙන්න ඉස්සෙල්ලා. ඒ වගේ මේ භාවනා කරනකොට ඒ පරණ තිබුණේම අයින් වෙන්න පටන් ගන්නවා. මේක ඔය ගෝයන්කතුමා කියලා කියන්නේ සංස්කාර පිට වෙනවා කියලා. භාවනා කරනකොට කම සමානට බඩේ ලියන්න පටන් ගන්නවා. ඕ ගලචි ඒගොල්ලෝ කුස්සිය හොදනවා කියලා. කුස්සිය හොදලා හරියන්නේ සංස්කාර තියෙනයක් වුණ බඩ යනවා. ඒ කුස්සියව දෝෂයක් නෙමෙයි. ඉතින් එහෙම නැත්නම් මේ උයන කට්ටියට ඇඳුම් මාරු කරන්න කියනවා. මේ ඩොංගල්ස් ගෙනල්ලා ඩොංග ඩොංගල්ස් ගෙනල්ලා දෙනවා. නාස් මුඛ වඩන් දානවා කොයි જાති කෙරුවා. භාවනා කරන එක දෙකොණින් එක කොණකේ යනවා. ඒ වගේම නැත්තම් ඔය වගේ එන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒකෝට කියන්න තියෙන්නේ දැන් නොමිලේ සම්දර්ශනයක් පෙන්වනවා, ටිකට් ඕන බලානින් එකයි තියෙන්නේ. හැබැයි අනුන්ගේ එකක් වගේ බලන්න ඕන. බැරි වෙලාවල් නම් එනවා. ඒක හොඳට මතක තියාගන්න දරා කියා ගන්න බැරි මට්ටමකට එනවා. එතකොට අපි ඒක පොරොප්ප ගහිල්ලක් තමයි ඔය මෛත්‍රී භාවනා කරනවා, අසුභ භාවනා කරනවා, පොඩ්ඩක් ඒක නතර කරනවා. පෞරුෂත්වයේ තියෙනවා නම් මේ ජීවිතේම වැඩ ඉවර කරන්න ඕන නම් ඔක්කොටම යන්න හදනකයි තියෙන්නේ. කවදාකවත් ඒකට ආඩම්බර වෙන්නත් එපා, ගියයි කියලා කනගාටු වෙන්නත් එපා. මේ විදිහට යනවා නම් මම කියනවා හොඳයි කියලා. ඒ කියන්නේ Taman දැකගෙන දැනගෙන මෙහිමයි වෙන්නේ කියලා නිවැරදිදයි කියලා අහන්න විතරයි මේක ලියලා තියෙන්නේ. ඒක නිසා මම කියනවා පේන තරමට තියෙන වචන වල හැටියට නිවැරදි බව පේන තියෙන්නේ බොහොම මේ දිගට මේක කරලා දෙන්නයි කියලා. ගරු ස්වාමීන් වහන්සේ ශාන්ත පාරමිතාව ශාන්ති පාරමිතාව දිනු කරගත් දැනත්තෙකුට අනිකුත් අය ප්‍රශ්න ඇති කර ගැනීමට උත්සාහ වුත් ඒ තනත්තා ඉවසිල්ල හදා හදා හදා හිතේ හිත නැතොත් ශාන්තිය සහ නික්කම්මේ ඉබේ මතුවීම එමෙ තනත්තා ධර්මයේ ආරක්ෂාව ලැබේද වර නැගිලා නැහැ ප්‍රශ්නේ ශාන්ති පාරමිතාව දිනු කරගත් තැනැත්තෙකුට අනිත් අය ප්‍රශ්න ඇති කරගත් අනිත් අය ප්‍රශ්න ඇති කර ගැනීමට උත්සාහ වුවොත් නෑ ඒ කියන්න ඕන දෙයක් කියවිලා නෑ මේ වචන ටිකෙන් ශාන්ති පාරමිතාව දිනු කරගත්ත නැත්කොට අනිත් අය ප්‍රශ්න ඇති කර ගැනීමට උත්සාහ වුවොත් එමෙ තැනත්තා ඉවසිල්ලෙන් හදාදා සිටිය යුතුද නැතොත් ශාන්තිය සහ නික්කම්මේ ඉබේම මතුවීමෙන් එමෙ තැනත්තාට ධර්මයේ ආරක්ෂාව ලැබේද මේක මම හිතනවා රසිරුම් ගති කියලා ශාන්තිපාරමිතා දිනු කරගත් කෙනෙකුට ප්‍රශ්නයක් ආපු වෙලාවක Taman දිනු කරගත් පාරමිතාවෙන් ඒකට උත්තර හම්බ වෙයිද නැත්නම් මේ ප්‍රශ්නේ ආපු වෙලාවෙත් ශාන්තිය වඩන්න ඕනේද නැත්නම් ශාන්තිය තවදුරටත් දිනු කරන්න ඕනේද කියලා. Taman මෙතෙක් දිනු කරපු මට්ටමට අපි තුමු බිඳුවේ ශාන්තියක් කිසිම නැති කෙනෙක් 130 දක්වා ශාන්තිපාරමිතා දිනු කරා නම් 120 30 දක්වා ප්‍රශ්න ඉබේම ඉබේම ඇඟෙන්න විසඳෙනවා. නමුත් ඊට බරපතල ප්‍රශ්න 40 50 60 වෙනකොට ඒක ක්‍රියාවත් කරන්න ඕන. දැන් 30කට යනකම් හදලා තියෙනවා. දැන් ආව ප්‍රශ්න ඊට වැඩි. එතකොට අර තමන් දැන් දිනු කරපු මට්ටමට එහාට යන ටික ඒ වෙලාව උපයන්න ඕන. ඒ වෙලාව ඉපීමෙන් තමන්ගේ අර ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්ති වැඩෙනවා. ඉතින් ඒක නිසා එහෙම 130 දක්වා උදාහරණයක් වශයෙන් සාන්තිය වඩපු කෙනෙකුට කවුරු හරි ඇවිල්ලා උස්ස ගන්න බැරි විදිහේ තව බරපතල ප්‍රශ්නයක් දුන්නොත් ඒ මනුස්සයා ඒක හරියට පිළිట్లా උපයා ගත්තොත් ඒ ප්‍රශ්න දීපු මනුස්සයාටත් ස්තුති කරන්න වෙනවා. නැත්තම් මේ පරීක්ෂණය කරගන්න විදියක් නැහැ. මොකද අම්මලා තාත්තලා දෙන්නේ නැහනේ කතකට දෙනවා නම් දෙන්නේ ඔය කවුරු හරි කඩප්පුලියෙක් තමයි. ඒ කඩප්පුලියටත් ස්තුති කරන්න වෙනවා. අනේ හොඳයි මට 30 තිබුණේ මට්ටම දැන් 40ට නග ගන්න පුළුවන් උනේ මේ කරදරේ නිසා කියලා. ඒ නිසා අන්තිමට සාන්ති පාරමිතා පිරුවට පස්සේ කරදර කරපු අයටයි නැති අයටයි සමසේ පින් දෙන්න පුළුවන්. මොකද ඇත්තටම අපි මේ අපිට මේ සංසාර භව ගමනේ පුහුණු දෙන්නේ ප්‍රශ්න හරහා. වැරදීම හරහා. එතන අපේ හතුරා නපුරා. ඒ නිසා බටහිරේ මම තන එක තියෙන්නේ මේ පරිචයාගම කියලා මම හිතන්නේ කියන්නේ ඒගොල්ලෝ අදහන්නේ අසුරයා. අසුරේන්ද්‍රය අදහන්නේ සරත් උස්ස කියන නමේ අසු අහුරම දාස් කියන නමේ. අසුරයා තමයි මිනිසුන් කරදර කරන මනුස්සයා. අරගොල්ල කරන්නේ නැදනේ එයාව අදහනවා. අනි මාසිනා උඹ තමයි මට මේ ඔක්කොම කරලා දෙන්නේ කියලා මට කරදර කරන දයක් උඹ තමයි කරන්නේ මම පින් කරපුවා මගේ කොටහස ගනින් කියලා. ඒ නිසා අසුරයත් නිතරම තමන්ගේ ඉනර් සර්කල් එකේ තියාගෙන ඉන්න ඕනේ වැඩි දුරද කියන්න දෙන්න එපා දැනගෙන ඉන්නකොට අල්ලගන්න ලේසි. ඒ නිසා ඔය මේ අහුරම දාස් කියන නම තමයි පාවිච්චි කරන්නේ මේ අපේ දැන් සාමාන්‍ය අපේ ග්‍රහ මණ්ඩලයේ අසුරයි කියලා කියන්නේ මේ මේ දිව්‍යයන් සහ විරුද්ධව සටන් කරන නපුරු විස්තර මේ නියෝජනය කරන දෙයක්. ඉතින් අසුරයා කරන කරදර කරන එක. ඉතින් නම කරදර කරන මනුස්සයත් එක්ක යාළු වෙලා ඉන්න දන්නේ නැති වුණොත් එහෙම ඌ දිගටම කරදරයක්. ඒ නිසා මාහරයත් පින් කරපුවා මාහරයටත් කොටස දෙන්නයි කියලා තියෙනවා. කොහොම හරි මතක තියාගන්න අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ අපි මේ දක්වා ඉවසීම පුරුදු කරලා තියෙන්නේ අපිට දැන හෝ නොදැන කරදර කරපු මිනිස්සු නිසා. ඒ නිසා ඒ කට්ටියටත් මල් පාන පූජා කරනකොට එක මලක් විතර පැත්තකින් අරන් තියන්න ඕනේ මේක මට කරදර කරපු අයටත් පින් සිද්ධ වෙනවා මොකද ඒගොල්ලෝ කරුණා මොකද සීමාවකින් තොරව දෙනවා කරදර තෝරන්නේ අනිමස සිල්වන්ත වෙන්නේද මම භාවනා කරන කෙනෙක්ද මොකක්වත් නැහැ කොන්දේසි විරහිතව දෙනවා ඒ වෙලාවේ ගහන බෝලේ හැටියට එන බෝලේ හැටියට බැට් කර ගන්න පුළුවන් වුණොත් ලකුණු ගන්නවා එහෙනම් මට සෙන්චරියක් ගහන්න දෙනවා මට හොඳ බෝල ටිකක් එවපන් කියලා අපිට විරුද්ධ පක්ෂයට කියන්න බෑ මම ක්‍රිකට් ගහනවා මම සෙන්චරියක් ගහන කියලා බලාගෙන යන්නේ. ඒ නිසා මට හොඳ බෝල ටිකක් එවපන් කියලා අපිට කියත හැකි දෙයක් අතට. අපේ යුනිවර්සිටි එකේ ඉඳලා අපේ බැච් එකේ හිටියා ඌට කැහුට්ට මොනම දෙයක් කරන්න බෑ. වැඩේම ක්‍රිකට් ගහනවා. ඌ සල්ලි දීලා කප් එකක් ගෙනත් දෙනවා. ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් ගිය ගමන් අවුට් වෙනවා. එළියට ගියාම කියන්නේ මචං අවුට් වුනේ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතනවා මගේ කියනවා. ඇත්ත තමයි කවුරුත් දන්නේ ඒව තමයි. නමුත් එන බෝලෙට බැට් කරගන්න බෑ. ඉතින් ඒකට අපිට බෝල දාහනේ කරන්න තරහ වෙලා බෑනේ. ඉතින් බෝල දාන්න තමන්ගේ පැත්තමනේ ඒකට දෙන්නෙත් නෑ ක්‍රිකට් වල. ඉතින් එහෙම දක්ෂව බෝල දැම්ම නැත්නම් ක්‍රිකට් මුත් නෑ. ඒ නිසා අපේ මේ ගමනට අපිට අඬ මේ කරදර කරන ආඩපාලි කියන දුක් දෙන ඇත්ත තමයි අපි හරියටම පරීක්ෂා කරන්නේ. ඒ නිසා ඒ ඒ ඇත්ත නැත්තම් ගමනක් නැහැ. ඒ නිසා ඒ කරදර එනකොට කොච්චර සාන්ති පාරමිතා පුරලා තිබ්බත් ඒක අංග සම්පූර්ණ වෙනකන් අපිට උපයන යමක් තියෙනවා. නිතරම බලන්න ඉන්න ඕනේ මේ මම දැන් සාන්ති පාරමිතා පුරලා තියෙන නිසා මගේ අවශ්‍ය කරන ප්‍රතිචාර ඉබේ එනවයි කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මා භාවනා කරද්දී පර්යංකේ ඉඳගෙන ඡද්ද වචනක් තියෙනවා බහුවෙනවා පර්යංකව ඉඳගෙන විනාඩි 45ක් පමණ කරනකොට දනසිල වේදනාව වෙයි. එමේ ඉරියව්වෙන්ම වේදනාව බලමින් ආනාපානයේ බලමින් දිදීමට උත්සාහ කරන මේ අර්ධ පරියංකව ඉඳගෙන කියන එකද ඉඳගෙන කියනද ඉගදන කියලායි ලියලා තියෙන. අර මං හොඳ ඉඳ කියවනවා හරියට. අර්ධ කියන එකත් අර්ය කියලා ලියවිලා තියෙනවා. හිතාගෙන ලියන්තේ අර්ධ කියන එක තමයි. නම පස්සේ ඒකේ මම මේ ප්‍රූෆ් බලලා පුරුදු වෙලා මට ටක් ගාලා පස්සේ අහුවෙනකොට හිතනවා මේක තමයි ලියලා තියෙන්නේ කියලා. මම භාවනා කරද්දී අර්ධ පරියංකය පරියංකව මම කියන නැවතත් මේ ලියපෙකනට මේ වචන හැම එකක්ම යොදලා තියෙන වැරදි අකුරු ඒ නිසා ඒක හදා ගන්න ඕනේ නැත්නම් ප්‍රශ්න විසඳන්න වෙනවා මම භාවනා කරද්දී අර්ධ පරියන්කව ඉඳගෙන විනාඩි 45ක් පමණ කරන විට ධන ඉස්සල වේදනාව වෙයි. එමේ ඉරියව්වෙන්ම වේදනාව බලමින් ආනාපානය බලමින් ඉඳීමට උත්සාහ ධර්මී අර්ධ පරියන්කව මෙසේ වේදනාව බලමින් ඉඳීම සුදුසුද? එසේ ඉඳීමෙන් වේදනාව නිසා දුක ගැන අවබෝධ වේ. මිටි අසුනක ඉඳගත්ට පහසුවෙන්ම යන අරමුණ ගැනීමෙන් වේදනාව ඇති නොවේ. මේ ගැන පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ආධුනිකයාට කියනවා පහසු ආසනික වාඩි වෙන්නයි කියලා. ඉතින් පහසු ආසන අපිට යන යන තැන හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් පහසු ආසනයක වාඩි වෙලා පුළුවන් තරම් සතිය වඩා ගන්න වැඩුවට පස්සේ මේ ශරීරයේ ඉරියව්ව සකස් කිරීම වේදනාවන්ට මුහුණ දීම කරන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී මේ වේදනා කර අසමබර ඉරියවක වාඩි වුණොත් අර සතිය නිසිනින්ද වැඩිම බාධා වෙනවා. ඒ නිසා බද්ධ පරියන්කේ හෝ අර්ධ පරියන්කේ දිනු කරන තැනක් නෙවෙයි භාවනා මධ්‍යස්ථානික නෙවෙයි යෝග අවස්ථාව. යෝග ක්‍රම වලට ඒක කරන්න පුළුවන්. ඉඳ ගන්නකොට බලන්න ශරීරයට මෛත්‍රී කරලා ශරීරයට පහසු ඉරියව්වක් දෙන්න මේකේ තියෙන වචන වලින් කියනවනම් මිටි අසුනක ඉඳගත් විට පහසුවෙන්ම යන අරමුණ ගැනීමෙන් වේදනාවල් ඇති නොවේ. එහෙමනම් ඒ මිටි අසුන උපයා සපයාගත හැකි එකක් නම් අනුන්ට ඒකෙන් නින්දාවක් හෝ ප්‍රශ්නයක් ඇති නොවේ නම් ඒ ආසනයේ පහසු ලබා ගන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. එතකොට වේදනාවල් සහ ඉරියව් සකස් කර ගැනීම ඒ ඇතිවෙච්ච සමාධිය මතින් නොබෝ කලකින් කරගන්න පුළුවන්. ඒ නිසා පර්යංකය මේ මේ විදිහට විය යුතුයි කියලා පූර්ණිකම නොටපත් වෙන්න එපා. එතකොට ගොඩක් වෙලාවට අර සතිය පටන් ගන්නකොට ගොඩක් කල් යනවා. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න නොඇසීම ලබන ආත්මයේදී මෝඩ වී ඉපදීමට හේතුවක් වෙනවාද? කර්ණාවෙන් පහදා දෙයි. ඒත් කමක් නැහැ අහන්න නැත්නම් හොඳයි. මොකද ප්‍රශ්න වොන්නේ නැතිව අහන්න රෙඩි හොඳයි කරපන් ඉන්නේ එක. ඉතින් මේ ලබන ආත්මයක් මොකටද බලාපොරොත්තු වෙන්නේ? මේ ආත්මෙදීම මෝඩකම දැකලා ප්‍රශ්න නොඇසලා හිටියත් දක්ෂයි කියලා හිතෙන්නේ නැහැ ඇසුවයි කියලා දක්ෂ වෙන්නේත් නැහැ මේ ගාන්ධිතුමා කියනවා මේ එතුමා මේ පුංචි කාලේ හරිම ලැජ්ජ චරිතයක් ඒක දෙට එනවලු සෑම රාජ්‍ය තාන්ත්‍රික ඇත්තම ඇවිල්ලිවලා තාත්තත් එක්ක බාපත් එක්ක කතා කරනවලු මොකද ඒගොල්ලෝ බොහොම උගත් වැඩිමත් පඬිත ඇත්තෝ ඉතින් මෙයා දොරෙද්ද පිටිපස්සේ ඉඳගෙන අහාගෙන ඉන්නවලු සබේට යන්නේ නැතිලු ලැජ්ජ නිසා අහන්න පේනවලු මේ අක්කු කොච්චර පිස්සොද කියලා මේ කතා කරන කිසිම දෙයක තේමාවක් නැහැ. අරයා එකක් කියනවා මෙයා එකක් කියනවා කල්පනා බලනකොට උඟක් උගත්තු තමයි. නමුත් කිසිම සැලසුමක් නැහැ කියන එක තේරිලා කිව්වලු කතා නොකර ඉන්න මනුස්සයා ඥානවන්තයෙක්ද මොළෙද්ද කියලා අල්ලන්න බෑ. කතා කෙරුවොත් මොඩකම අහුවෙනවා. කතා කරපු ගමන් ඕන කෙනෙක්ගේ මොඩකම අහුවෙනවා. ඒ නිසා මෙයා කරලා තියෙන්නේ පුළුවන් තරම් කතා නොකර ඉඳලා තියෙනවා. හැබැයි එයා කියනවා මේ හැදෑරීම නිසා ඉස්සරහදී කතා කරනකොට පොයින්ට් එකට කතා කරන්න පාඩම ඉගෙන ගත්තා ඊයේ. මම මේ කතා කරන්නේ අහවල් දෙය කියන්නේ ඉන් එහාට නෑ. ඒක හරියට සුද්ධ කියලා කිව්වනේ ඉවරයි. ආයේ ඒක නිසා තව එකට හරවන්නේ. මේ පැත්තට හරවන්නේ. හරවනකොට මෙයා දන්නවා මම දැක්කා මගේ දෙමව්පියෝ කතා කරනකොට කිසි චාරයක් නෑ. කිසි තේමාවක් නෑ. ඒගොල්ලෝ උගත්තු. ඒගොල්ලෝ කතාවට දක්ෂයෝ. නමුත් අහගෙන ඉන්න පොඩි එකාට මට තේරෙනවා පටන් ගන්න තැන කෙලවරක් ඉවරයක් නැහැ කියලා. එනිසා යා කියලා තියෙන ඉස්සරහදී මම විශාල සෙනඟට කතා කරන කිසිම බයලජ්ජාවක් නැති ප්‍රතිබල සහිත ඔටුන් නොපලන් මේ රජ කෙනෙක් විදිහට තමයි හිටිය ගාන්ධිතුමා. එදා යා දැනගත්තලු කතා කරනකොට හරියට පොයින්ට් එකට අහන්නේ. මට ගොඩක් වෙලාට මේ මේ ප්‍රශ්නේ මතක් කරනකොට වෙන්නේ නිල්ලඹ ඉන්න කාලේ මට හැකිය හැම වෙලාවකම මම නිවාඩු තියෙන ලා නිල්ලඹ යනවා එතෙන් ගියාම ඉන්න හරියක් ඉන්නේ සුදු හොඳ වෙලාවට මට ඉංග්‍රීසි බෑ ඉතින් මේ සුද්ධ විවිධාකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එතකොට තව සුද්ධෙක් උත්තර දෙනවා. කුඩ්ඩින් මහත්තයෝ පතෝර කල්ලා වගේ කරවන ඉඳලා පැයකට විතර පස්සේ පොඩ්ඩක් කතා කරනවා. ඉතින් මට තේරුණා ඉංග්‍රීසි නැති වුණාට මූ අහන්නේ මට ඕන ප්‍රශ්නේ තමයි. උත්තරෙත් හම්බ වෙනවා මට. දැන් මම කිසි සද්දයක් නැතුව මට දෙපැත්තෙම ලකුණු ලැබෙනවා. මගේ ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් ලැබිලා මේ සුද්ධෙක් වුණත් ලාංකිකයෙක් වුණත් ඉස්ත්‍රියක් වුණත් පුරුෂුණත් ප්‍රශ්න එකයි කියලා මට තේරුණා. કોઈ මිනිස්සයත් අහන්නේ එකමයි. ඔය අපි විවිධ විදියට වර්ණගන්න ගියාට එකම ප්‍රශ්නේ. ඒක නිසා සද්ද කරන්නේ නැති වුණත් ඒ ප්‍රශ්නේ මේකයි කියලා සභාගත කරන හොඳට ප්‍රශ්න තීරුම් අරගෙන ඒකට සාධාරණ හිත පිරෙන උත්තරයක් හම්බුනා බැලුවොත් පේන දෙන්නේ මානවය තුළ තියෙන එකම ප්‍රශ්නේ. Taman ඇහුවත් Taman අහගෙන හිටියත් හරියට ඒකට අල්ලගත්තොත් අපි ප්‍රශ්න අහලා ඉවර කරන්න බෑ. අපිට ප්‍රශ්නේ යම් කිසි ප්‍රමාණයක් උපදෙස් ලබන්න පුළුවන් ඊට පස්සේ ඉඳගෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න ඇහිල්ලෙන් මේක කෙලවර කරන්න බෑ. ඒ නිසා ඊට පස්සේ මම බුරුමේ ගියාට පස්සේ මගේ තියෙන දුර්ලභම නිසා ඒ ශාංශාර පන්ති පිටිපස්සේ දන ගහලා තියෙනවා වගේ මට කිව්ව කමටහන් සුද්ධ කරලා ඉවරනකන් හිටගෙන හිටපන්. මෙතන ඉඳගෙන හිටපන් කියලා. ඉතින් ඔක්කොමලා හිතුවේ මම කර්මත්තානාචාර්යවරයෙක් කරන්න පුරුදු කරනවා කියලා. දුන්නේ දඬුවම උඹ කියන දේවල් තේරෙන්නෙත් නැහැ. උඹ බිම්බි නැකිලම කතා කරන්නෙත් නැහැ. මේ මිනිසු කියන්නේ අහගෙන හිටපන් කියලා. අවුරුදු ගාණක් හිටියා. ඉන්නකොට මට තේරෙනවා මේ සයිඩෝ මොනවද ඉල්ලන්නේ? එක එක සයිඩෝ ඉල්ලන්නේ කියන්නේ. සයිඩෝ කියන්නේ මූල කර්මස්ථානේ මොකද්ද කොහොමද උනේ කියලා. කවදාකවත් නැහැ මිනිසු කියන්නේ අරකයි මේකයි අරකයි මේකයි. ඒ ගොඩාක් කල් ගියාට පස්සේ මට තේරුණා ඒක විශාල කර්මස්ථානයක්. ඒකයි මම මේ හරි කැමති මේ පොදුවේ කමටහන් සුද්ධ කරනකොට එක්කෙනෙක් කතා කරන අනිත් කෙනාට මීටරේ තියෙනවා නම් තේරෙනවා පොයින්ට් එකට සම්බන්ධව පොයින්ට් එකට කතා කරන්නේ කවුද? උත්තරයක් ලබා ගන්න මට්ටමේ නැත්නම් දැනුම මනින්න කතා කරන්නේ කවුද? Tamange පුළුවන් කාරකම් කියාපන්න කතා කරන්නේ කවුද? ඔක්කොම කෙලස්. අවශ්‍ය කාරණාව කියලා කාරණාට උත්තර ගන්න ප්‍රශ්න අහන්නම ඕනෙත් නැහැ. කවුරු හරි අහලා උත්තර දුන්නත් ඇති. ඒ වගේම තමනුත් දැනගන්න ඕනේ. හරියට පොයින්ට් එකට කතා කරන හැටි short to the point ප්‍රශ්නයක් අහන හැටි. එතකොට ඒක ඇත්තටම Tamanට උදව්වක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් අහන හැටි සහ ප්‍රශ්නවලට උත්තර දීම හැටි උදව් වෙන්නේ තව කෙනෙකුට විස්තර කර දීමේදී තමයි. Tamanට තේරුම් ගන්න ඕන කවුරු කතා කරන එකක් අහන විටත් අල්ලතයි. නමුත් ප්‍රශ්නයක් හරියට අහන හැටි සහ ප්‍රශ්නට උත්තර දීම හරහා බාහිර සාසනයට උදව් වෙන නිසා සර්වචන් වහන්සේ නිර්මිත බුදු කෙක්මවලක් නිර්මිත බුදුහාමුදුරන්ට ප්‍රශ්න අහන්න කියලා උත්තර දීලා තිනවා. මොකද මේ මිනිස්සු අහන්නේ හැම වෙලාවෙම පාන් ගැන, බටර් ගැන, ඩොලර් ගැන තමයි. කවදාකවත් ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ අහන්න නැහැ. මොකද මිනිස්සුන්ට මේ දැවෙන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා බුදුහාමුදුර බුදු කෙනෙක්මමලා ඒ බුදුහාමුදුර ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. අන්නේ ටික තියෙනවා. ඔය මොකද්ද? තුවටක සූත්‍රය ආදි වශයෙන් මේ මොකේද මේ සුත්ත නිපාතේ වෙනම වර්ගයක් තියෙනවා. බුදු කෙනෙක් ප්‍රශ්න අහලා බුදුහාමුදුර උත්තර දෙනවා. හරිය ගැඹුරුයි. ඒ වගේ මේ සාමාන්‍ය දේවල් නෑ. ඒ නිසා ප්‍රශ්න ඇහිීම නරක දෙයක් නෙවෙයි. හැබැයි අසන්නම් වාලේ අසන්නත් එපා. Tamanට හරියට නිර්වචනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර ප්‍රශ්න ඇත්තට කියවන කෙනාගේ දක්ෂකම මිසක් මේ තේරෙන්නේ නෑ ප්‍රශ්නේ. ඒක නිසා ඒක කලියුතුමයි හෝනකලියුතුමයි කියලා කියන්න බෑ. මේ මම නම් දන්න විදිහට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩතොලකින් තොරව අපේ දැනුම ටියුන් වෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවලින් තොරව ටියුන් වෙන්නේ නැහැ. ආන ආනපන සති භාවනා කරන්නට ප්‍රථම මෛත්‍රී භාවනා ටික වේලාවක් කර පටන් ගත්තාට කමක් නැද්ද? ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මතක තියාගන්න පරියන්කේ මුල්ම විනාඩි දෙක තුන තමයි ඉතාමත්ම වැදගත් විනාඩි දෙක. ඒක වෙන වෙන දේවල් කරලා ආනාපානට යනකොට හති වැටිලා තිබුණොත් ආනාපාන සතිය පිටවන්න අමාරුයි. ඒක නිසා සාමාන්‍ය කියන දේ තමයි පුළුවන් තරම් සක්මන් කළා සක්මනේ පස්සේ පරියන්කේට ගිහිලා පරියන්කේදී කෙලින්ම මූල කර්මස්ථානේ දාන්න. එහෙම නැතුව ආරාමයක් කරගෙන හිටියොත් වෙන්නේ අර මුල්ම සුන්දරම චිත්තක්ෂණ ටික ඒ වෙන දෙයකට දාලා මේකට දම්පුවාම ආනාපාන සතියට හම්බ වෙන ප්‍රමුඛතාවයේ ආනාපාන සතියට හම්බ වෙන අවධානය අඩු වෙනවා. ඒක නිසා නරක දෙයක් නෙවෙයි මෛත්‍රිය කියන්නේ. නමුත් ආනාපාන ඊට වඩා හොඳ එකක්. එනිසා තමයි හම්බ වෙන පූර්ණ ඒ කියන්නේ මුළු හදින් ප්‍රේම කරන වෙලාවේදී ෆස්ට් ලව් එක දෙන්න ආනාපානෙට. ඒක මේ අරකට කරලා ඉතුරුෙන් ටික දුන්නොත් ආනාපානෙ තරහ වෙනවා. ඒ නිසා දෙනකොට මුළු හදින් මම ඇයට ප්‍රේම කරනාගත වෙන සීල මෙව්වෙම කියලා ආනාපානයත් එක්කම ලව් එක පටන් ගත්තොත් මම ඊටත් වැඩිය කැමතියි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මාලාව වචනෙන් කියනවා වගේ තරමට අගය කරමි. එනෝ මගේ ජීවන රටාව දිනෙන් දින සුළුසුළු වශයෙන් විනාශ කර ගැනීමයි සම්මා ජීවිත බැස ගැනීමට අදිෂ්ඨාන කළෙමි. ඔබ වහන්සේ විසින් කරන ලද ගෞරවනීය සේවාවට මම පුත්තඤ්ඤ පූර්වකෝ නිතික් නිරෝගී චිර ජීවනය සහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අපගේ භාවනා වැඩසටහන කිසිම බාධාකින් තොරව කරගෙන යාමට උදව් දුන් කාර්ය මණ්ඩලයේද ස්ත්‍රී පූර්වකව නිදුක් නිරෝගී චිර ජීවනය සහ නිවන් සුව පත්‍රිමි තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද මේ වගේ එන්න ඕනේ මදි ඇවිල්ලා තියෙනවා. ජීව කරන දවසනේ. අන්තිමේක ඈ ඔබ වහන්සේ කරන ලද පසුගිය ධර්ම දේශන අනුව ඉමහත් වීරියෙන් යුතුව භාවනා කළමි. ආනාපාන සතියේදී මුල, මැද, මුල, අග බලන්න උත්සාහ කළෙමි. මහාට වැටුණේ ආශ්වාසයේ මැද බලා. අවසන් වනවා සමගම අපි අග ඉවර වෙනවත් සමග ප්‍රශ්වාසයේ මුල පටන් ගන්නා බවයි. දිග හුස්මවලදී ආශ්වාසයේ හෝ ප්‍රශ්වාසයේ අග කෙටි විරාමයකින් මුල පටන් ගන්නා බවයි. මේ ආකාරයෙන් බලන විට හිත වෙනත් කිසිම අරමුණට නොයන අතර කෙටි වේලාවකින් සමාධිය ඇති කරගත හැකි බව වැටහිනි උපදෙස් ලබා දෙන්න. භාවනා වැඩසටහනින් පසු අවශ්‍ය කමඨාන් ලබා ගැනීමට ඔබ වහන්සේ හමු විය හැකි ආකාරය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ වෙනි බුද්ධ පුත්‍රයන් අපට ලැබීමේ මහත් භාග්‍යයක් කොට සලකමි. තෙරුවන් සරණයි. මේ පළවෙනි කොටස තමයි මේ ප්‍රකාශනයේ මන්දී ප්‍රකාශනයේ සාරය. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඇත්තටම අරමුණේ මුලැමැදාග කියලා කිව්වට ඇත්තටම මැද මුල අග තමයි නියම ක්‍රමය. අන්නේ විදිහට බලනවත් ඊට කලින් ඇතිවෙච්ච සතියක් අවශ්‍යයි. එනිසා සතිය ඇති වෙන්න කලින් ඒක බලන්න ගියාට වෙන්නේ ඊට පස්සේ ඒ විදිහට මැද මුල අග වශයෙන් හොඳට බලන යනකොට අර තිබුණු සතිය තවත් දියුණු වෙන දියුණු වෙන්න මේ කාලය කියන එක ඉතාමත්ම තුනී සිවියකට තුනී පතුරකට තුනී පෙත්තකට කපන්න පුළුවන් වෙනවා. කපනකොට තේරෙනවා ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දෙක සම්පූර්ණ ක්‍රියාවලි දෙකක්. ඒ දෙක අතරමැද සම්පූර්ණ ආශ්වාසයට හෝ ප්‍රශ්වාසයට අයිති නැති චිත්තක්ෂණ රාශියක් තියෙනවා. මෙන්න මේකට යන්න නොදෙන්න තමයි තණ්හාව කලබල කරන්නේ. තක්කමුක්කව කලබල කරන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි වෙලාවක තමන් හරියට මේ පොයින්ටරයක් වගේ එහෙම නැත්නම් සූචකයක් වගේ බුදුරජාණන් කියන ඒසනි සලාකා කියලා වචනයක් පාවිච්චි කරනවා. ඔපරේෂන් ඔපරේෂන් කරනකොට ડોක්ටර්ස්ලා මේ මේ නැත්නම් සතෙක් කපනකොට ඒ කෑලි එහාට මෙහාට කරන්න පොඩි කූරක් පාවිච්චි කරනවා. ඒ කූරෙන් තමයි ඒ කෑලි එහාට මෙහාට කරලා Tamanට ඕනේ අවශ්‍ය තැනට හිත යොදවන්නේ. ඒකට කියනවා ඒසනි සලාකා කියලා. ඒ වගේ තමයි සතිය හරියට ආස්වාසිය ඉවර වෙලා ප්‍රසවාසය පටන් ගන්න ඉස්සර වෙලා අර තියෙන හරි මැද කෑල්ලට යන්න බෑ ගොඩාක් දේවල් වලින් පාසි වලින් වැහිලා තියෙන්නේ. ඒ පාසි යහට මට කරලා කරලා කරලා හරියටම එතෙන් බස්ස ගන්න නම් ක්‍රමයෙන් එතෙන්ට යන ක්‍රියාවලිය හැමදාම අලුතෙන් කරන්න ඕන. හැමදාම ආධුනිකෙක්සේ කරන්න ඕන. ඒ නිසා යම් කිසි දවසක එතෙන් ගියොත් හොඳට මේ ප්‍රස්වාසයේ මේ කෙලවර වුණා. දැන් මේ ආශ්වාසයේ ඉඳි ඉස්සලා හිත ස්පාසු නැත්නකට යනවා. දරා කියා ගන්න බෑ නිකන් හුස්ම ගන්න බැරුව වතුරට ගිලිච්ච මනසක වශයෙන් දැනෙන. අන්න ඒ වෙලාව ඉවසිල්ල මේක බලලා යන්න ගියොත් තේරෙනවා මේ වෙලාවේ හෙනියක් ගැහුවත් ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවේ බාහිරේ මොන වේදනා ශරීරේ තිබුණත් ඇහෙන්නේ නැහැ. හිතවිල්ලකට පලාතකට එන්න බෑ. මොකද හිත ඒ තරමටම යෙදවිලා. ඒ තරමටම ඇබ්බැහි වෙලා ඒ තරමටම කිදා බහලා තියෙනවා. එතකොට තීරණ පටන් අර ගන්නවා අරමුණට සමීපස්ත වෙන්න වෙන්න කෙලෙස් අතරට රිංගන තෙනි ඩාඩුයි. අරමුණෙන් ඈත වෙලා සූපහසු බලන ඉනකොට විශාල කෙලෙස් ප්‍රමාණයක් රිංගනවා. ඉතින් ඒක නිසා විශාල කෙලෙස් ප්‍රමාණයක් තියෙන තැන ඉඳලා කෙලෙස් අඩු අරමුණට ආසන්න අරමුණට උත්සන්න තත්වයටපත් වෙන එක සීර්මාරුවෙන් කරන්න ඕනේ. කරන කරන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රස්වාසය වල ආස්වාසය ආස්වාසය වල ප්‍රස්වාසය අතරමැදේ තියෙන ඒ හිද්දස හිස්තන අල්ලා ගත්තොත් රූපයක් බලන තැන ඉඳලා සද්දයක් අහන තැනට යන ඉස්සත් ඒ හිස්තන තියෙනවා. එක රූපයක ඉඳලා තව තැනකට පයින් කොටත් ඒක තියෙනවා. ඒ නිසා හැම මේ සාමාන්‍යයෙන් ඔය අභිධර්මයේ නැත්තම් අටුවාවේ විස්තර කරනවා එක චිත්ත වීදියක් ඉඳලා ඊගාව චිත්ත වීදියට යන්නේ ඉස්සලා හිත අනිවාර්යයෙන්ම හිත භවංගයට වැටෙනවායි කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නංව නම් කෝක වුණත් හොඳට මතක තියාගන්න බලන වැඩපිළිවෙලෙන් අහන වැඩපිළිවෙලට මාරු වෙනකොට බලන වැඩපිළිවෙල 100%ක්ම නිම කරලා තමයි අහන වැඩපිළිවෙලට යන්නේ. ඇත්තටම බලන මිනිහා නෙවෙයි අහන්නේ. බලන මිනිහා එතන මැරලා යනවා. අහන මිනිහෙක් පහළ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැති නිසා බලන මිනිහම අහනවා කියලා ඉතින් අපි ඉතිහාසයක් හිතට තියාගෙන ඉන්නවා. නමුත් මේක ඒ ඒ අවස්ථාවේ සිදු වෙන වැඩක්. ඉතින් ඒක නිසා මේ චන භංගුරත්වය එහෙම නැත්නම් මේ thin slicing of time කියලා කියන ඉතාමත්ම සියුම් ප්‍රමාණයට මේක සතිය කාර්යක්ෂම කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට අරමුණට සමීපස්ත වීමේ උත්සන්න වීමේ උප්පරීමයට යනකොට හිතත් අරමුණක් දෙක අතර වෙනසක් නැති මට්ටමට යනවා. ඒ වෙලාවට ඒ භාවනාව කඩන්න මොනම දෙයකින්වත් බෑ. වේදනා සද්ද හිතවිලි සම්පූර්ණයෙන්ම දුරස් වෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි හැම වෙලාවෙම කරන්න ඕනේ එක දවසක් දෙකක් මේක මෙහෙමයි කියලා දැනගත්තට පස්සේ යෝගාචරයේ කතවාසියට ගන්න. ටිකට පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා භාවනා හරි ගියාද නැද්ද කියන එක දෙවෙනකින් අහන්න ඕනේ නැහැ. ඒ සඳහා මේ ඉඳගෙන ආනාපානය කරන්න ඕනෙමත් නැහැ. ඉඳගෙන බිම්බීම හැකිලිම කෙරුවත් ඇවිජ්ජමි වම දකුණ කෙරුවත් වෙන වැඩක් කරත් අර ගත්ත අතවාසිය යෝගාචරගේ අරසා පිණිස නිතරම හිටිනවා සුදුසු පරිසර ලැබිච්ච ගමන් Tamanට මේ අතවාසිය ලැබෙන්න පටන් ගන්නවා ඒක නිසා මේ මේ යන ක්‍රමය නැවත නැවත ඇති කර ගැනීම සුදුසු වාතාවරණයකට කියන අනුග්‍රහ කිරීම කරන්න නැවත උපදෙස් ලබා ගැනීම සඳහා මම ඇත්තටම මේ වැරදි ඇති අසාධාරණ නැති මේ ඉන්ටර්නෙට් එකේ ඊමේල් වලට විතරයි මට හා කියන්න පුළුවන් වෙන්නේ. ඒකත් බෑ දැන් ඊයේ යදයි දෙකේම කම්පියුටර් වැඩ කරන්නේ. මේ තියෙන චෙතමනිය ආපුවාම කිසිම සිග්නල් එකක් නැහැ. ඉතින් ඒකට ඒකත් ඉතුරුනා ටෙලිෆෝන් එකට මම නැහැ. මට ඇත්තට මම ඒ දවස්වල හරියට ලියුම් ලියනවා. දැන් ලියුම් ලියන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා මට ඒකට උත්තර දෙන්න විදියක් නැහැ. නමුත් මම තාම විවෘත ප්‍රකාශ කරනවා. කාට හරි තියෙනවා නම් මේ ඉන්ටර්නෙට් ඇක්සස් එක එහෙම නැත්නම් ඒ කම්පියුටර් හරහා මම හිතනවා ඒක අසාධාරණයි තාම අපේ මට්ටමට ඇවිල්ලා නැති නිසා. ඒක තමයි තියෙන්නේ ඒත් මේ වගේ කොළ වගේ ලුඟාක් දිගට ලියනවනම් මං ටිකක් කම්මැලි වෙන උත්තර දෙන්න. බිම නැතුව ලියන්න බෑ. මේිට වැඩිය තවත් දික් වුණොත් නම් විසිකොනවා. ලියන ලියුම් ඊට වැඩිය දික් වුණොත් ඒක බලනකොටම ස්ක්‍රීන් දෙක තුනක් දිග නම් මම මම පැත්තකට දාලා නිකන් ඉන්නවා. ඒ පැත්තකට දැම්මට පස්සේ ආ ඒක බලන්නේ සමහරට ලබන අවුරුද්ද වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ වෙලාවේ ඒ වෙලාවේ උත්තර දුන්නේ නැත්නම් ගියා. ඒ නිසා කෙටියෙන් උත්තර දෙනවනම් මේ මේ තමන්ගේ தත්ත්වය පැහැදිලි කරලා දෙනවනම් හැබැයි එහෙම නැතුව ලියුමක් කිව්වත් නම් මම කවදාකවත් උත්තර නොදී නම් අතාරින්නේ. උත්තර ලියුමක් එව්වොත් මට මේ තාක් මම දන්න ප්‍රමාණය කවම කවදාකවත් ලියුමක් හම්බුනොත් විසි කරන්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රම දෙක තමයි මට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්න ඇති වුණොත් නමුත් මම ප්‍රාර්ථනා කරනත් අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු ප්‍රශ්න ඇති නොවේවා කියලා. එසකොට තම තමන්ගේ වැඩ තම තමන් බලන එකයි තියෙන්නේ. ඒ මෙච්චරයි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල වශයෙන් ලිඛිතව තියෙන්නේ. තව මේ සභාවේ ඉන්න කට්ටියට මේ අවස්ථාව හැටියට වෙන මේ වගේ ප්‍රශ්න සභාගත කරන්න තියෙනවනම් ඒකට අවස්ථාව ගන්නයි කියලා මම කරනවා ඉල්ලා සිටින ඒ සඳහා මයික් එක පාවිච්චි කරන්නයි කියලා මේ වාර්තාගත කරන අයගේ පණිවිඩයත් මේ වෙලාවේ මතක් කරනවා. එහෙම නැත්නම් අපි මම හිතන්නේ අපි විනාඩි 40ක 35ක වමන කාලය අරගෙන තිනවා වැඩසටහන නිමාව සඳහන් කිරීම සම්බන්ධයෙන් කළ යුතු අවශ්‍ය කාරණා ටික කරන්නයි කියලා මම අපේ චූල මාත්‍යට ආරාධනා කරනවා